තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස දයි මේ විදිරි පාන්දර අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති භාවනාව තුළින් පීඩණය අවබෝධ වන්නේ කොහොමද මේ භාවනා යෝගියා මේ පීඩණය පිළිබඳව දැනුවත් වෙන්නේ කොහොමද කියන එක තමයි මේ මොහොතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බලන්න ආස්වාස වෙන බව දැනගෙන 100ෙන් ඉන්නකොට ප්‍රාස්වාස වෙන බව දැනගෙන 100ෙන් ඉන්නකොට මේ භාවනා යෝගියා අත්දකින්න එක දෙයක් තමයි ආස්වාසයක් වෙනවා ප්‍රාස්වාසයක් වෙනවා එනම් මේ වෙන සෑම සිදුවීමක් තුළින්ම තමන් තුළ පීඩනයක් අට ගන්නවා මොකද්ද මේම කාර්යයක් වෙන බව දැනගන්න හැම මොහොතෙම එහෙම කාර්යය තුළින් යම් කිසි සියුම් වේදනාවක් අට ගන්නවා මේ භාවනා යෝගියා භාවනාව විදර්ශනාවට අරවනවා. කොහොමද කියලා කිව්වොත් මේ තාපසයා කල්පනා කරනවා ආස්වාස වෙන බව දැනගෙන 100න් ඉන්න එකත් ප්‍රාස්වාස වෙන බව දැනගෙන 100න් ඉන්න ඉන්න එකත් ගොඩාක් වැදගත් කාරණාවක් ඊට වඩා වැදගත් එකක් තියෙනවා මේ ගනුදෙනුව නිසා ඇතිවෙන පීඩනය මොකක් වගේ එකක්ද මේ පීඩනය නිසා මට ඇතිවෙන්නේ මොනවද කියන එක ගවේෂණය කරනවා එයා දකිනවා මේ ආස්වාස ප්‍රාස්වාසයේ පුලින් මේ පාලවනා වූ චෛතසිකය පෙර පිනකට පෙර කුසලයකට පාල වෙච්ච චෛතසිකයක් එනම් මේ ඇසෙන් මොකද්ද වෙන්නේ කියලා බැලුවාම මේකෙත් ඇතුල් වෙන එකක් පිට වෙන එකක් නේද වෙන්නේ අපි දන්නවා මේ ඇසෙන් මේ කිසිම දෙයක් තරංගයක් යවන්න නැතුව පණිවිඩයක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ එහෙනම් අපි යම් කිසි රූපයක් බලන්න කැමති නම් අපේ කය තුලින් තරංගයක් යවලා ඒ රූපයට වද්දලා ඒක පරාවර්තනය වෙලා නැවත පැමිණියාම තමයි අපට මේ රූපය මොකද්ද කියන එක මේ සංඥාව හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. එනම් මේ ලෝකේ පවතින පොදු න්‍යාය ධර්මයක් තමයි හැම එකක්ම ගනුදෙනු වෙන බව. අපි විතරක් නෙමෙයි මේ ලෝකේ ඉන්න සෑම සත්වයකම ආස්වාස ප්‍රාස්වාස කරනවා. මේ ආස්වාස ප්‍රාස්වාස කියන මේ සුසන ක්‍රියාවලිය සත්වයන්ට විතරද මේක සීමා සහිත කියලා බැලුවාම නෑ. මේක ගස් කොළන් අතරත් පවතින පොදු න්‍යාය ධර්මතාවයක්. අපි විද්‍යාත්මකව දන්නවා මේ සෑම ගහක් කොළක්ම ආස්වාස ප්‍රාස්වාස කරන බව. මේගොල්ලෝ පැය 24ම ඔක්සිජන් උරනවා කාබන් ඩයොක්සයිඩ් එළියට දානවා කාබන් ඩයොක්සයිඩ් උරනවා ඔක්සිජන් එළියට දානවා මේ විදියට මේගොල්ලෝ ගනුදෙනුවක් දීර්ඝ කාලිනව සිදු කරනවා. අපි දන්නවා මේ ලෝකයේ හැම දෙයක්ම චක්‍රීකරණයක් වශයෙන් පවතිනවා. එහෙනම් මේ වාතය නැවත නැවත චක්‍රීකරණය වෙනවා. මේ පටවිය නැවත නැවත චක්‍රීකරණය වෙනවා. මේ වායෝ ධාතුව නැවත නැවත චක්‍රීකරණය වෙනවා. මේ තේජෝ ධාතුවත් නැවත නැවත චක්‍රීකරණය වෙනවා. මේක තුළ තිබෙනා වූ විද්‍යාත්මක භාවය තමයි මායාව. මේ මායාව තේරුම් ගන්න පුළුවන් නම් විතරක් එයාට පුළුවන්කම තියෙනවා මේකේ සත්‍යය එහෙම නැත්නම් සැබෑව දකින්න. මායාව තේරුම් ගන්න බැරි වුණොත් එයා විද්‍යාව තුළ තමයි ඉන්නේ. හැමතැනම විද්‍යාව. නමුත් විද්‍යාව බව එයා දන්නේ නැහැ. එහෙනම් මේ පසේ චක්‍රීකරණය අපි දන්නවා ආලා තිනවා පොඩි කාලේ ඉඳලම විද්‍යාව ඉගෙන ගන්න ඇති ජලය වාෂ්ප වෙනවා ඝනීභවණය වෙනවා ඒ ඝනීභවණය වෙච්ච වාතය නැවත වර්ෂාපතනය කියලා ලැබෙනවා මේකට අපි කියනවා ජල චක්‍රීකරණය කියලා හැබැයි මේ මහ පොළොවේම චක්‍රීකරණයක් වෙන බව මේ ලෝකේ කවුරුත් දන්නේ නැහැ ඇයි මහ පොළොව වාෂ්ප වෙන්නේ ඝනීභවණය වෙන්නේ ගල්වැලි කියලා වරලා ඒවා උඩින් ආයි වැටෙන්නේ නැහැ. එහෙනම් මේක ක්‍රමවේදය පටවි මට්ටමෙන් නම් පටවියෙන් තමයි ඒක වෙන්න ඕනේ. ජලයේ මට්ටමින් යමක් වෙන්න ඕනේ නම් ඒක ජලයේ තුලින්මයි වෙන්න ඕනේ. එහෙනම් ජලයෙන් වෙන ක්‍රමයට පටවියෙන් වෙන ක්‍රමය කල්පනා කළොත් ඒක වැටෙන්නේ පටවිය වටහා ගන්න පටවි මට්ටමින් හිතන්න ඕනේ. බලන්න අද මහ පොළව කියලා කියනවා මේක ගස් ලැබ ගෙඩිය වෙන්නේ නැද්ද? අඹ ගෙඩිය වෙන්නේ නැද්ද? බත් ව්‍යංජන වෙන්නේ නැද්ද? එහෙනම් මේ පටවි ධාතුව තනකොළ වෙලා මේ තනකොළ ආහාර වෙලා දැන් ගවයාගෙන් කිරි බවටපත් වෙලා කිරියනවා. එහෙනම් මේ ලෝකයේ මේ පටවි ධාතුව සෑම පෝෂ්‍ය පදාර්ථ ආහාර පාන වශයෙන් පරිවර්තනය වෙලා ඒක මේ ලෝක සත්‍ය নানা ප්‍රකාර විදියට ආහාර වලට අරගෙන නැවත බයිස්රාවිය කරනවා. මේ බයිස්රාවිය පෝර වෙලා මේ පොළවට වැටුනාම දැන් පසෙන් ගත්ත දේ නැවත දුන්නා නේද? එහෙනම් මේක වෙන වෙන නාම රූප වලින් নানা ප්‍රකාර ස්ථානවල රැඳිලා නැවත මේක පස බවටම පසටම ඇරිලා ගියා. ගිහින් වැටිලා නැවත වෙනත් දෙයක්. එහෙම නැත්නම් ගස් ලැබු ගඩි ගෙඩියක් ආහාරයට අරගෙන ඒක බයිස්රාවය කළාම සමහර විට ඒකෙන් වෙන ගාක් හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් තනකොළ හට අරගෙන තනකොළ වලින් නැවත ආහාර නිෂ්පාදල කිරි වෙන්න පුළුවන්. එහෙනම් අපි කල්පනා කරලා බලමු මේ ගස් ලැබු ගෙඩිය නැවත කිරි බවට වෙන්න පුළුවන්. මේ ගස් ලැබු gediya gediya නැවත බත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ගස් ලැබු gediya ව්‍යංජනයක් වශයෙන් තල්කොළ, ගොටුකොළ මේම වෙන්න පුළුවන්. එහෙනම් මේ ලෝකේ පටවිය පටවියෙන් චක්‍රීකරණය වෙනවා. ජලය ජලයෙන් චක්‍රීකරණය වෙනවා. වාතය වාතයෙන් චක්‍රීකරණය වෙනවා. කොහොමද මේ වායුව චක්‍රීකරණය වෙන්නේ? දවල් කාලේ ඉන්නවා කණ්ඩායම් දෙකක්. ඒ වගේම රාත්‍රී කාලයේත් ඉන්නවා කණ්ඩායම් දෙකක්. දවල්ට මොනවද කරන්නේ කට්ටිය? ඔක්සිජන් නිෂ්පාදනය කරනවා කාබන් ඩයොක්සයිඩ් දාහනය කරලා. එහෙනම් වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික ඔක්කොම උරලා ඔක්සිජන් බවට පත් කරලා එළියට දානවා ප්‍රාණ වායුව වශයෙන්. කට්ටියක් ඉන්නවා ඒ ප්‍රාණ වායුව ආහාරයට අරගෙන කාබන් ඩයොක්සයිඩ් එළියට දානවා. ඒක අර කට්ටිය නැවත අරගෙන කාබන් ඩයොක්සයිඩ් කරලා එළියට දානවා. මේ කට්ටිය ඔක්සිජන් ටික අරගෙන කාබන් ඩයොක්සයිඩ් මේක චක්‍රීකරණය. රාත්‍රී කාලේ කණ්ඩායම් දෙකක් ඉන්නවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඔක්සිජන් දාහනය කරලා කාබන් ඩයොක්සයිඩ් එළියට දානවා. අර කට්ටිය මොකද කරන්නේ? කාබන් ඩයොක්සයිඩ් දාහනය කරලා ඔක්සිජන් එළියට දානවා. එහෙනම් මේ ලෝකේ හැම දෙයක්ම චක්‍රීකරණයක්. දැන් බලන්න අපේ ඇඟේ තියෙන උණුසුම චක්‍රීකරණය වෙන්නේ නැද්ද? වෙනවා. මේ වායු ගෝලයේ තියෙන උණුසුම චක්‍රීකරණය වෙන්නේ නැද්ද? වෙනවා. එහෙනම් වියලි කලාපයක වායුව රත් වෙනකොට ඒ තේජෝ ධාතුව අපේ කයට උරා ගන්න නැද්ද? කයේ සීතල ගතිය අතුරුදාන් වෙන්නේ නැද්ද? සීතල ගතිය වැඩි අඩු වෙලා අඩු වෙලා රස්නේ වැඩි වෙනකොට දහඩිය දහන්නේ නැද්ද? එහෙනම් තනියෙන් එලිමානක ඉඳගෙන ඉන්නකොට සීතල දැනෙනවා. බස් එකක් ඇතුළත වාඩි වෙලා ඉන්නකොට කවදාවත් සීතල දැනෙන්නේ ඒකට හේතුව තමයි මේ හැමෝගම කයෙන් ඇතිවෙනා වූ උණුසුම නිසා මේ බස් එකම රත් වෙලා එහෙනම් කාගේ උණුසුම මතද මේ උණුසුම තපින්නේ එහෙනම් අපේ අනිත් අයගේ උණුසුම අරගන්නවා. අපේ උණුසුම ඒ කට්ටියට ලැබෙනවා. කට්ටියම සුවසේ ඉන්නවා. හැබැයි එළියට බැස්ස ගමන් සීතලයි. ඇයි අපි මේ දේවල් කතා කරන්නේ කියලා බැලුවාම අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මේ සෑම ඉරියව්වක් තුළම මේ සෑම චලනයක් තුළින්ම මේ සෑම ස්පර්ශයක් තුළින්ම සංඥාවක් තුළින්ම මේ ලෝකයේ උත්තරීතර ධර්මතාවයක් පවතිනවා. මේ ධර්මතාවය අවබෝධ කරගන්න ලැබෙන අවකාශය බොහොම අවමයි. මේක ප්‍රඥාවන්ත තාපසයාට භාවනා යෝගියාට තමයි මේක ස්පර්ශ වෙන්නේ. එයා තමයි මේකේ ඇත්ත කතාව දන්නේ මොකද්ද මේක තුල වෙන්නේ කියලා. එහෙනම් ආස්වාස වෙන බව දැනගෙන 100න් ඉන්න ප්‍රාශ්වාස වෙන බව දැනගෙන 100න් එන්න ඒ තාපසතුමා දන්නවා මේ ගනුදෙනු හැම එකක් තුලින්ම පීඩනය පවතින බව. එහෙනම් දකින හැම දේ තුලින්ම ඇතිවන පීඩනය තමයි මේ අලංකාරය කියන එක පීඩනයක් අපට. මේ අලංකාරය තුලින් ඇතිවන ඇලීම පීඩනයක්. මේ අලංකාරය තුලින් ඇතිවෙන ඝට්ටණය පීඩනයක්. මේ අලංකාරය තුළින් අපිට දැනෙන වටිනාකම පීඩනයක් මේ අලංකාරය තුළින් දැකපෝ මේ වටිනාකම නිසා ඇතිවෙච්ච බලාපොරොත්තුව පීඩනයක් ඒ බලාපොරොත්තුව මුදුන්පත් කරගන්න කරන සෑම වේසමාංශයක්ම පීඩනයක් බලන්න මේක තුළ අන්තර්ගත වෙන කාරණා කොච්චර ලස්සනද කියලා මේක අවුරුදු 6ක් ගහක් යට වාඩි වෙලා හිටපු මහා තාපසයන් වහන්සේ ස්පර්ශ කරපු එක උත්තරීතර ධර්මතාවයක්. එදා ඒ සිද්ධාර්ථ කුමාරයාට තිබිච්ච ප්‍රශ්නය තමයි මිනිස්සු ඇයි ඉපදෙන්නේ? ඇයි මිනිස්සු ලෙඩ වෙන්නේ? ඇයි මිනිස්සු මැරෙන්නේ? ඇයි මිනිස්සු වයසට යන්නේ? මොකද්ද මේක තුල පවතින සත්‍ය? එනම් මේක තමයි පරම සත්‍ය. මේ ආයතන අයතුලෙන් ලැබෙන සංඥාවල් නිසා අටගන්න පීඩනවලට මිනිස්සු ඇලෙනවා, ගැටෙනවා. මිනිස්සු මේක තුලින් බලාපොරොත්තු හදාගන්නවා. ඒ වටිනාකම් වලට අනුව මේක Taman සතු කරගන්න හදනවා. එහෙනම් මේ අල්ලන යුද්ධය නිසා නේද ශක්තිය වැය වෙන්නේ අකාලයේ මැරෙන්නේ මේ පීඩනය වැඩි වෙනකොට ප්‍රාණ ශක්තිය වැඩිපුර නිස්පා වැය වුණාට පස්සේ නඩත්තුව කරගන්න බැරුව ලෙඩ වෙනවා ඔත්පල වෙනවා මේක මුදුන්පත් කරගන්න බැරුව බලාපොරොත්තු කැඩෙනකොට තරහා යනවා වයසට යනවා මේක තුලින් ගොඩගාගත්ත කර්මය නිසා නැවත ඉපදෙනවා බලන්න ප්‍රශ්න අතරටම මාබෝසතනන් වහන්සේ උත්තරේ ගන්නවා ඇයෙනවා, පේනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා කියන මේ ආයතන අයතුලින් අටගන්නා වූ චර්යාව තමයි නැවත උත්පත්තිය තීරණය කරන්නේ. ඒ ආයතන අයතුලින් ඇතිවෙච්ච කම්පණය පීඩණය තමයි අපේ ආයුෂ තීරණය කරන්නේ. මේ ගනුදෙනුව පංචකාම කියලා නැවත කියනවා තථාගතයන් වහන්සේ. මේ පංචකාම නීවරණ ධර්ම කියලා දේශනා කරනවා. එහෙනම් මේක නේද අපේ වයසට යෑම තීරණය කරන්නේ? අපේ මරණය තීරණය කරන්නේ. අධික කෝපය ඉක්ම මරණය. ගොඩාක් द्वේෂයෙන් ඉන්න කෙනා අඩු ආයුෂයෙන් මරණයටපත් වෙන බව අපේ ජීවිතයේ අත්දැකීමෙන් අපි දන්නවා. එහෙනම් ගොඩාක් සිත නිර්මල නම් ගොඩාක් සම්සුන් කෙනෙක් නම් ඇත්තටම එයා බලනකොට 20ක් වාගේ පේනවා වයස. එයාගේ වයස සනාථ කරන ලිපි ලේඛන වලින් අපි දකිනවා වවුරුදු 45යි කියලා. මොකද්ද මේකේ තියෙන යථාර්ථය? එයා මේ පීඩණය තුලින් එයාට අනවශ්‍ය දෙයක් කරගෙන නැහැ. එනම් මේ පීඩණය කියන මේ ධර්මතාවය ස්පර්ශ කළපෝ මේ සංඥාව කෙරෙහි අවබෝධයක් ගත්ත ඒ ආර්ය ශ්‍රාවකයා මේක ගැඹුරෙන් පරීක්ෂණ කරනවා. එනම් මේ ලෝකයේ ඉපදීමට හේතුුනේ මේක තමයි මේ ආයතන අය තුල තියෙන ප්‍රශ්නය මේ පීඩණය එනම් ගනුදෙනු කරන හැම මොහොතෙම පීඩනයක් පවතිනවා එහෙනම් මේ තාපසතුමා මීසරේ ඇසට සමවැදිලා බලනවා මේ පීඩණයට මොකද්ද දෙන්න පුළුවන් උත්තරය කියලා. දැන් උත්තරේ හොයන්නනේ අපි ඇවිල්ලා ඉන්නේ. එහෙනම් මේ ලෝකේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් කියලා මේ සිවණ පිරිසගේ වැඩේ මේ පීඩණය නිදාස් වෙන එක. මේ තාපසතුමා කල්පනා කරනවා පේන බව නම් ඇත්ත පුංචි පීඩනයක් තියෙනවා. පේන බව දැනගත්තනේ පීඩනයක් තියෙනවා. හැබැයි මොනවද පෙනුනේ? කොයි ආකාරයෙන්ද පෙනුනේ? වටින දෙයක්ද නැති දෙයක්ද? ලබා ගන්න ඕනේද නැද්ද? ඒක ලබා ගන්න මොනවද කරන්න කියන ඊළඟ පියවරට ගියාම මේ පීඩනය වැඩි වෙනවා. ජීවිත කාලය පුරාම ඒ දැකපු දේ නිසා එයාට දුක් විඳින්න සිද්ධ වෙනවා. අපි දන්නවා දාරු කීරියට දීපු කමඨාන දිට්ඨා දිට්ටි මැත්තේ මොකද්ද මේ පේන දේවල් පේන බව දැනගෙන සිටින්න. එහෙනම් යම්කිසි තරුණ ළමයෙක් පාරේ යනකොට හොඳ ලස්සන ළමයෙක් දකිනවා. එයා දන්නේ මේ ළමයාගේ ලස්සන తాවකාලික බව. එයා එක්දරු මවක් වෙනකොට දෙදරු මවක් වෙනකොට තුන්දරු මවක් වෙනකොට මේ හැම දෙයක්ම උලඟේ යනවා වාගේ මිශ්‍ර වෙලා දිය වෙලා යනවා. දැන් වයසක අම්මා කෙනෙක් එතන ඉන්නේ කිසිම ලස්සනක් නැහැ. මේ පෑපත්කම කවදාවත් රැඳෙන්නේ නැහැ. වෙලේ පොලේ වැඩ කරන්න ජීවත් වෙන්න ජීවන යුද්ධයත් එක්ක මාන්සි වෙන්න ගියාම මේ සියුඳු භාවය මේ පෑපත් භාවය අතුරුදාන් වෙනවා. අද ශක්තිමත්ව ඇවිදෙනවා. තව අවුරුදු 50ක් විතර යනකොට මේ 20යි අර 50යි එකතු වුණාම 70යි ඇරමිටක් නැතුව යන්න බෑ. අල්ලගෙන නැකිටවන් නැත්තම් තනියෙන් නැකිට ගන්නත් බෑ. මේ ඔක්කම අතුරුදාන් වෙනවා. එයා දන්නේ නෑ. ඒ තරුණ ළමයා අර ළමයා දිහා දැක්කාම අනේ ලස්සනයි ඇයි මේක මන් සතු වෙන්නේ නැත්තේ කියලා බලාපොරොත්තුවක් ඇති කරනවා ඒකට තමයි දෝමනස්ස සාගත දිට්ඨි සම්ප්‍රයුක්ත ලෝභ සාගත අසංකාරික සිත රාග සාගත දිට්ඨි සම්ප්‍රයුක්ත උපේක්ෂා සාගත සිත කියලා තථාගතයන් වහන්සේ චෛතසික 121ක් තුළින් මේ द्वේෂය ගැන ලෝභය ගැන කතා කරනවා අපගේ ජීවිතේ මේ චෛතසිකයන් හැම මොහොතෙම නිස්පාදනය වෙන බව මේ 121ක්ම අපි තුලින් ඇතිවෙවි නැතිවෙවි කර්ම හදන බව අපි කවදාවත් තේරුම් ගත්තේ නැහැ. එහෙනම් කල්පනා කරලා බලන්න අපගේ ජීවිතය තුළ අපට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ ඇස තුලින් දකින රූපේ නිසා ඇතිවෙනා වූ දුක අන්න ඒ තාපසතුමා කල්පනා කරනවා මම දැක්කා දැක්ක එක ඇත්ත. නමුත් මේක මං අල්ලාගෙන ඉන්නවා. එහෙනම් මේ තරුණ ළමයාගේ ජීවිතයේ තියා අපි බල බැලුවා උදාහරණයක් වශයෙන්. දැන් එයා කල්පනා කරනවා මේ ළමයා Taman සතු කරගන්නේ කොහොමද? එහෙනම් මේ ළමයා ගෙදරින් එළියට යන්නේ කොයි වෙලාවේද? කොයි කොයි තැන් වලට යනවද? ඒ තැන් වල ගින් ඒ ඒ පාඩම් පාඨමාලා වලට මමත් බැඳෙන්න ඕනේ. එතනම ගින් වාඩි වෙලා ළමයා දිහා බලාගෙන ඉන්න ඕනේ. පෑනක් පියෙද්දී පෑනක් අමතරව තියනවද කියලා ආන්න ඕනේ. ඒ ළමයාගේ පෑන හම්බෙනවා. ඒ පෑන නැවත දෙන්න ස්තුති කරලා කතා කරලා පෑන බාර දෙන්න ඕනේ. ඒ ස්තුති කරලා කතා කරන අවස්ථාවේදී එතන ටිකක් වෙලා රැඳිලා ඉන්නවා. ඒ ළමයාගේ අඩුපාඩු නිසා මොනවර එකක් ඇයෙනවා. ඒකට උත්තර දෙනවා. ඒ මේම කතාව දීර්ඝ කරනවා. දැන් බලන්න කාලයක් යනකොට හොඳ ලස්සන මිත්‍රයෝ දෙන්නෙක් වෙලා. පස්සේ ටික කාලයක් යනකොට ඒ කට්ටිය හිතෙනවා ඇයි මෙච්චර ලස්සනට කතා කරන දුකේදී සැපේදී තදාස් බෙදාගන්න ඇයි අපි එකට ජීවත් වෙන්නේ නැත්තේ? ඇයි අපේ ඉදිරි ගමන අපි එකට යන්නේ නැත්තේ? අපට පුළුවන් මේ ජීවිතේ මීට වඩා ලස්සනට ගෙනියන්න අන්න ඒ දෙන්න තීරණයකට එනවා. ඒ දෙන්නගේ තීරණයට අනුව ඒ දෙන්න විවාහ වෙලා අවුරුද්දක් විතර යනකොට අර දකින්න ආසා වෙච්ච සිටිවිල්ලක් නැහැ. එයා ළඟ රැඳෙන්න තිබිච්ච බලාපොරොත්තුවක් නැහැ. එයාගේ වටිනාකමක් නැහැ. ඇලීමක් නැහැ. දැන් මෙයාව එලවගන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ඇයි මේ ලෝකයේ මිනිසක් බව ලැබපු කිසිම කෙනෙක් රාත් වෙලා නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ රාත් වෙන්න. එහෙනම් අපි මිනිසත් භවයට ඉපදෙනවා. මේ ලෝකේ එළිය දකිනවා කියන්නේ මොකද්ද? ඒ කුඩා දරුවා කියන්නේ මම තාම rahat වෙලා නැහැ මේ භවයේවත් වැඩේ කරගන්න තමයි මේ මම මිනිසත් බව අරගෙන මේ ලොව එළිය දකින්නේ rahatෙක් නැවත ඉපදෙන්නේ නැති බව අපි දන්නවා එහෙනම් ඉපදෙන දරුවෝ rahat වෙලා නැති බවත් අපි දන්නවා එහෙනම් rahat වෙලා නැති පුතුජන කෙනෙක් gederek අංගෙලා තිබ්බාම සතිය දෙකක් යනකොට එයාගේ ඒ ලැජ්ජ බය ඒ ඉරි ඔක්කොම ඇරිලා එයා මේ ගෙදර ආම්පුතා බවට පත් වෙලා එයාගේ යුද්ධය පටන් ගන්නවා. එයා ඉස්සෙල්ලාම දවසේ එක වචනයක් කතා කරන්නේ නැහැ. බොහොම පරිස්සමෙන් සංවරව කතා කරනවා. දැන් එයාගේ ශබ්ද නිසා අල්ලපු ගෙදර මිනිස්සු ඇරෙනවා උඩගින්. එහෙනම් ගෙදර සීනුවක් තියන්න ඕනේ නැහැ. එලාම් එකක් තියන්න ඕනේ නැහැ. නැකිටින්න මෙයා නැකිට්ටාම කෝප්ප පිඟන් සද්දවලට අර මිනිස්සු උඩගින් ඈරෙනවා. බලන්න මේ බලාපොරොත්තු ඇති වුණේ කොහමද? බලාපොරොත්තුව වෙනුවෙන් වේසමාන්සි වෙලා මේක Taman සතු කරගත්ත මේ කර්මය ඇදුනේ කොහමද? දැකපු මේ දර්ශනය තමයි මේ අවුරුදු 60 70ක දුක බවටපත් උනේ. එහෙනම් හන්දයා අපට වඩා කොච්චර ශ්‍රේෂ්ඨද? අන්ධයාට ඔය ප්‍රශ්නේ නෑ. එහෙනම් අපි මේ දැක්ක ගමන් ඒ දැකපු දේ සරණ යනවා. ඒ දැකපු දේ තුල මම්මුලා වෙනවා. අතරමං වෙච්ච දරුවෙක් බවට පත් වෙනවා. ඒක නිසාම මේ ලෝකේ භවයත් විනාශ කරගෙන ජීවිතයත් විනාශ කරගෙන වෙන්න තියෙන හැම අකටයුත්තක්ම අපි වෙනුවෙන් අපි කරගන්නවා. නැවත මේ තාපසතුමා කල්පනා කරනවා අනේ මේකනේ නම් අභිධර්මය. මේක හොයාගන්න බැරුව නෙන්නම් මේ ලෝකේ හැම කෙනාම දුක් විඳින්නේ සාදු සාදු සාදු මගේ පෙර පිනකට මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල තියෙන සංගවිච්ඡ ධර්මය මම දැක්කා ඉපදීමට හේතුව මම දැක්කා ලෙඩ වෙන එකේ හේතුව දැක්කා වයසට යන එකේ හේතුව මම දැක්කා අකාලේ මිනිස්සු මැරෙන්නේයි කියන එකත් මම දැක්කා මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ උත්තරේ මට හම්බුණා කියලා ඒ තාපසයා සන්තෝෂ වෙනවා. එහෙනම් මේ එක ආයතනයකද ප්‍රශ්නේ තියෙන්නේ අනිත්යන් වලත් මේක ඒ විදිහට තියනවාද කියලා කන කෙරේ එයා අවධානම යොමු කරනවා. ඇත්ත නේනම් මේ කනේ මේ ප්‍රශ්නෙම තියෙනවා. එහෙනම් මේක එක ගෙදරක තියෙන ප්‍රශ්නයක්ද? නෑ. සෑම ගෙදරකම තියෙන ප්‍රශ්නයක් මේක. එහෙනම් පළවෙනි ගේ තමයි ඇස කියන ආයතන ගිය දෙවනිගේ තමයි කන කියන ආයතනය. අපට යම්කිසි කෙනෙක් බනිනවා මෝඩයා කියලා, අනුවණයා කියලා, ඉස්සම ශ්‍රමණයා කියලා අපට බයිනවා. දැන් මේක ඇවුනාම අසුවලා මට නිඳා කළා, අපහාස කළා, අගෞරව කළා කියලා වෛරය අපේ සිතේ තැම්පත් කරගන්නවා. මේ කනට ඇයිච්ච හේතුව නිසා එයා ජීවිත කාලෙම අර මිනිස්සයා කරේ වෛරෙන් ඉන්නව නේද? අපෑදිලා ඉන්නව නේද? එයාට අකටයුත්ත කරන්න ඕනම වෙලාවක සැදී පැදී ඉන්නව නේද? එයාගෙන් පලිගන්න පැය 24 ඕනම වෙලාවක මෙයා සූදානම් නේද? එයා කරදරයක වැටෙනකොට අපහසුතාවයට වැටෙනකොට මෙයා ගොඩාක් සන්තෝෂ වෙනව නේද? දැන් බලන්න මේ කන නිසා එයාට වෙලා තියෙන අගාධය එයාට මේ ලෝකේ එයා ලොකුම විපත්තිය කරගෙන ඒක තමයි මේ ඇයිච්ච බව දැනගත්තේ නැ මොනවද ඇවුන කියන එක දැනගත්තා කවුද කිව්වේ කාටද කිව්වේ මොනව සම්බන්ධෙන්ද කිව්වේ මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද මගේ බලාපොරොත්තුට අනුව කියන එකක්ද මගේ ගෞරවය ඒ ප්‍රශංසාව කීර්තිය නැති කරපු දෙයක්ද මේවා ගවේෂණය කරපු නිසා එයා බලාපොරොත්තුෙන් ඉන්නවා මට කවුරු දොස් නොකියන්න ඕනේ කියලා. නිന്ദා අපාස අගෞරව නොකළ යුතුයි කියලා. එයා බලාපොරොත්තු වෙනවා කීර්තිය, ප්‍රශංසාව, ගෞරවය. එයා බලාපොරොත්තු නොවන දෙයක් හම්බුණා. බලාපොරොත්තු කැඩෙනකොට द्वේෂය අටගත්තා. බලන්න. එයා මේ ඇයිච්ච දෙයින් එයාට ගිය නිසා එයාට द्वේෂයේ කියන කර්මය අටගත්තා. පලි ගැනීමේ චේතනාව මත වුණා. එයා මේ ලෝකේ වෛරකාරයෙක් බවට පත් වෙලා අර මිනිස්යාගෙන් පලි ගන්න සාරා අසංකේය දක්වා මේ සසර යනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා සේරිවාණී ජාතකයේ තුල මාබෝසතනන් වශයෙන් මම ගමන් කරනකොට දේවදත්ත තෙරුන් වහන්සේත් මේ වගේ වෛරයක් ඇති කරගත්තා. එහෙනම් මේ වෛරය නිසා එයා කොච්චර බව ගානක් පලි අරගෙන අන්තිමට පොළොව පලාගෙන ගියා. ඒ උත්තමයා තේරුම් ගත්තේ නැහැ මේ ලෝකේ පලිය පලියෙන් ඉවර කරන්න බැරි බව. වෛරය වෛරයෙන් නොසින් නොසන්සන්දන බව ඒ උත්තමයා තේරුම් ගත්තේ නැහැ. ඒ මහා තෙරණම තමන් වෙච්ච මුලාවෙන් අනවබෝධයෙන් ඒ භවයේ අරියත් බෝධියෙන් පිරිනිවෙන්න අපෝසත් වෙලා එයාගේ අරියත් බෝධිය කල් යනවා. එයා වෙන විශ්වයකට ගින් උත්පත්තිය ලැබලා සෑහෙන කාලයක් යට විවේක ගන්න වෙනවා. එයාගේ අරියත් බෝධිය ප්‍රමාද වීම නිසා. කල්පනා කරලා බලන්න මේ කන් වලට ඇහෙන ප්‍රශ්නය කොච්චර බරපතලද කියලා එහෙනම් අපට කවුරු ප්‍රශංසා කරලා ගෞරව කරලා කතා කළාම අනේ අසෝලා මට ප්‍රශංසා කළා ප්‍රසිද්ධිය මට ගෞරව කළා මගේ தත්ත්වය මට රැකලා දුන්නා දැන් එයාට හොඳට සංග්‍රහ කරන්නේ නැද්ද ගෙදරට ආවම කන්න බොන්න දෙනවා ආදරෙන් කතා කරනවා එයා සම්බන්ධ දේවල් වලට පෑදෙනවා එයාගේ ගෙදර උත්සව වලට නොරදවාම යනවා මේ මොකද්ද මේ වෙලා තින්නේ බැඳීමක් ඇති වෙලා මේ ඇයිච්ච දේවල් නිසා අපි ඇසෙන් දැක්ක දේවම මේකෙත් දකිනවා, ඇලෙනවා, ගැටෙනවා, වටිනාකම් දෙනවා, ඒවා නඩත්තු කරනවා. අන්න අරකේ තියෙන හැම ප්‍රශ්නයක්ම මේකෙත් තියෙනවා. නැවතය බලනවා තවත් ගෙවල් තියනවාද මේ වාගේ ප්‍රශ්න තියෙන කිනකොට එයාට තේන්න ඇත්ත නේනම් මේ කට කියලා ගේකුත් තියෙනවා මේ ආයතනෙත් ওই ප්‍රශ්න තියෙනවා එහෙනම් අපි යම්කිසි ආහාරයක් පානයක් ඇතුල් කරනකොට රස වැඩි නම් වැඩිපුර කන්නේ නැද්ද? සමහර කට්ටිය දානයක් අතට ගන්නකොට අනේ දානේ වැඩි මේක ගන්න බෑ කියලා කියනවා. හැබැයි විනාඩි පාක් විතර යනකොට එයා කියනවා තවත් දාන ටිකක් දෙන්න බැරිද කියලා. ඇයි කෑම රසයි කියලා කියනවා. වැඩි කියලා දැනගත්තා සිත සිත දන්නවා හරි වැරද්ද. එහෙනම් මත්ඤ්‍යතාච මත්තස්මින් එහෙනම් සිත දැනගත්තා මේ ප්‍රමාණය වැඩි බව. එහෙනම් මේක ඉතුරු කරගන්න ඕනේ, අවශ්‍ය තරමෙන් මේක නවත්තන්න ඕනේ, මේක ආකට දාන්න ඕනේ කියලා තීරණය කරපු සිත මේ දිවේ තින රසට අවු වෙනවා නේද? රසකාමයට මත් වෙලා සීමාව අමතක වෙලා අර බීබද්දේක එහෙම නැත්නම් සුරාව ගත්ත කෙනෙක් අසීයෙන් වැඩ කරනවා වාගේ ප්‍රමාණිත ඉක්මවලා ඉවස ගන්න බැරි තරම් මේ බඩට දාණය ඇතුල් කරලා තවත් උගුරලන් අඟල් දෙකක් විතර ඉඳ තියෙන තවත් ටිකක් දෙන්නයි කියලා ඒ ටිකක් පුරවලා බලන්න මෙයා මුලා වෙන තරම් එහෙනම් මේ ලෝකයේ ස්පර්ශය කියන එක එයා දැක්කා මේ ස්පර්ශය නිසා එයා ඇලුනා ඒ ස්පර්ශය නිසා මේක විඳින්න එයා පුදුමාකාර දුකක් වුණා ඒ විතරක් නෙමෙයි මේක තුලින් බලාපොරොත්තු ඇති කළා අනේ මේක හරි රසයි ජීවිත කාලෙම මේක කන්න තියෙනවා නම් කොච්චර හොඳයිද කියලා බලාපොරොත්තු වෙනකොට පව්වෙනිදා ලුණු ඇඹුල් නැතුව බට්ටිකක් වතුරෙන් තම්බලා බෙරි කරලා පොඩි කරලා කැඳ කියලා දෙනවා දැක්කාම රසයි වාගේ පේනවා කටට අරන් බලනකොට යාට තේරෙනවා මීට වඩා හොඳ නැද්ද කොඹකොළ කොටලා කෑවනම් රසකුත් නැහැ ලුණුත් නැහැ හැඹුලුත් නැහැ මොකද්ද මේ මැටි වාගේ කියලා එහෙනම් බලන්න එයාගේ බලාපොරොත්තු নানা ප්‍රකාරයෙන් හදාගෙන ඒක කැඩෙනකොට ඒ බලාපොරොත්තු විනාශ වෙනකොට එයාට මේ ලෝකේ කම්පනයක් ඇති වෙනවා දුකක් ඇති වෙනවා එහෙනම් මේ තාපසතුමා කල්පනා කරනවා මේ හැම පීඩනයක්ම අපට භවයක් අදනවා මේවා තමයි මේ ලෝකයේ ඉපදෙන ප්‍රශ්න මේවා තමයි මිනිස්සු අකාලයේ පෙනුමට වඩා වයසට වඩා වයස පේන ප්‍රශ්න වයස අවුරුදු 30යි පුදුම විදියට තරහා ගන්නවා 70ක් විතර පේනවා ඒ තරම් මූණ විරූප වෙලා විකෘති වෙලා රැලි වැටිලා එහෙනම් මේ කම්පණය මේ පීඩණය තමයි මේ මිනිස්සු අකාලේ දියවැඩියා රෝග අදිරුදිර පීඩන රෝග ආමාශයේ රෝග අපේ ਸਰවාංගයේ තුර තියෙන සියලෝම ඉන්ද්‍රියන් වල තියෙන අපහසුතාවයන් ගැටලු වේදනා කැක්කුම් හැම එකක්ම මේ පීඩනය නිසා අටගන්න එක. එහෙනම් මිනිස්සු මැරෙන්නේ ලෙඩ වෙලා රෝග වෙලා එහෙනම් ඒ ලෙඩ රෝග වලට හේතුවත් මේ පීඩනය කායික පීඩනය මානසික පීඩනය එහෙනම් මේ හැම ප්‍රශ්නයකටම ඒ ආර්ය ශ්‍රාවකයා උත්තරේ හොයාගෙන කල්පනා කරන මේ සියුම් දේ මේ සෑම ප්‍රශ්නයකටම උත්තරේ මේ බඹයක් විතර උස තියෙන කයේ තිබිලා තියෙනවා. අනේ මෙච්චර කාලයක් මම මේක දැක්කේ නෑ. මේ ඇස් දෙකට, මේ කන් දෙකට, මේ නාසයට, දිවට, සමට, සිතට මේ ඇති කරන ගනුදෙනුව පීඩණය, මේ ධර්මතාවය මං මේ දක්වා දැක්කේ නෑ දැන් තමයි මට මේ පීඩණය දැනෙන්නේ. දැන් මේ තාපසතුමාට තියෙන ප්‍රශ්නය මේ පීඩනේ නිදාස් වෙන්නේ කොහොමද? උත්තරය හම්බුණා. දැන් මේ උත්තරේ ක්‍රියාත්මක කරන්න එපාය. අපි දන්නවා තුවාල වුණා. තුවාල වුණා බේත් දැම්ම සනීප වෙනවා. බේත් දැම්ම සනීප වෙනවා කියලා දැනගෙන හිටියම සනීප වෙනවද නැහැ. බේත් දහන්න ඕනේ. එහෙනම් මේ ක්‍රියාව ක්‍රියාත්මක කරවන්නේ කොහොමද කියනකොට යාට තේරෙනවා පීඩනය අඩු කරන්න ඕනේ. පීඩනයට හේතු මොනවද කියලා කල්පනා කරනකොට පීඩනයට තියෙන ප්‍රධාන හේතුවක් තමයි චෛතසික ඇතිවීම. සිත නැවතුණා නම් යාට පීඩනයක් නැහැනේ. එයා rahat වෙලානේ. එහෙනම් මේ සිතුවිලි ඇතිවීම තමයි මේක පළවෙනිම ප්‍රශ්නය. බලන්න ප්‍රශ්නය තුල ප්‍රශ්න තියෙනවා. විභාගවල අපට මතක ඇති ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ රෝම ඉලක්කම් යටතේ තවත් ප්‍රශ්න 10ක් විතර තියෙනවා. එහෙනම් මේ ප්‍රශ්න 10න් තුනකට උත්තර ලියන්න කිව්වම තුනක් ලියන්න බෑ. එයා 30කට ලියන්න ඕනේ. ඇයි? එක ප්‍රශ්නේ යටතේ තවත් ප්‍රශ්න 10ක් තියෙනවා නම් දැන් 30ක් වෙලානේ ඒක. එහෙනම් මේ පීඩනය අදන්න යනකොට මෙයාට තවත් අනුකණ්ඩ ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ සිතිවිලි ඉපදෙන එක තමයි මේකට තියෙන ලොකුම ගැටලුව පීඩණයට. පස්සේ කල්පනා කරනවා මේ සිතිවිලි එකින් එකට ගැටෙනවා එකින් එකට ඇලෙනවා මේවා බලාපොරොත්තු බවට පත් වෙනවා මේක දීර්ඝකාලීනව පවතින චෛතසික වෙනවා ඒක තමයි මේක තුළ පවතින දෙවනි ප්‍රශ්නය තුන්වෙනි ප්‍රශ්නය තමයි මේ ඇති වෙන චර්යාව කරේ සීය නැති නිසා මම මේකට මුලා වෙනවා මම පොළු අරගෙන විසඳන්න යනවා ප්‍රශ්න. අයියෙන් කෑගාලා කම්පණය කළා විසඳන්න හදනවා. මිනිසුන්ට ගහන්න හදනවා. සැර කරන්න හදනවා. මම මුලා වෙලා මේක විසඳන්න යන එක තමයි ඊළඟ ප්‍රශ්නය. එහෙනම් දරුවන්ගේ අනාගතය විසඳන්න ගියාම ප්‍රශ්න නැද්ද? ඒගොල්ලන්ට කණ්ඩ මොණ්ඩ ජීවිත කාලෙටම වස්තු එකතු කරන්න ගියාම ප්‍රශ්න නැද්ද? නිකන් තින පොළවෙන් ආදායමක් ගන්න ගියාම දැන් උදල්ලට ප්‍රශ්න නැද්ද? දැන් හැම ප්‍රශ්නයක්ම ඇති වෙලා එනම් එයා කල්පනා කරන මේ මුලා වෙලා මේක විසඳන්න යන එක තමයි ලොකුම ප්‍රශ්නේ. එහෙනම් ප්‍රශ්න තිබිච්චාවේ උත උත්තරේ හොයන්න යන්නේ එහෙනම් මේ ලෝකේ කිසිම ප්‍රශ්නයකට විසඳුම හොයන්න ගියොත් එයා තරම් ප්‍රශ්නවල පැටලෙන කෙනෙක් නෑ. තනිකම හොයන්න භාර්යාවක් එක්කගෙන එනවා. තනිකම රැකෙන්න ස්වාමි පුරුෂයෙක් එක්කගෙන එනවා. දැන් අවුරුදු 70ක ප්‍රශ්නයක් මෙතන නැද්ද? එහෙනම් අවුරුදු 75ක විතර ප්‍රශ්නයකට යට මූණ දෙන්න වෙනවා. උයලා කන්න බොන්න දෙන්න, අම්බ කරලා දෙන්න, අඳින්න දෙන්න, බේත් දෙන්න, උපස්ථාන කරන්න, තනියට ළඟ ඉන්න, මුරකරුවෙක් වෙලා සිරකරුවෙක් වෙලා එයා කල්පනා කරනවා අර තනිය කින එක ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ගිහින් අවුරුදු 75ක ගමනක් මට යන්න වෙලා මේ දඬුවම මට විඳින්න වෙලා. එහෙනම් මේක වැටහෙනවා මේ තාපසතුමාට. එහෙනම් එයා කල්පනා කරනවා මේ ගනුදෙනුවට මුලා වෙන්නේ නැතුව ඉන්නනම් මේ චෛතසික වටා ගන්න ඕනේ. චෛතසික වටා ගන්න චෛතසික ප්‍රමාණය වැඩි නම් මේක අමාරුයි. ප්‍රශ්න 10ක් එක විදිහටම ඇහුවා නම් එක ප්‍රශ්නයකට උත්තර දෙන්න බෑ කැළඹිලා කලබල වෙලා. එහෙනම් එයා දන්නවා මේ කැළඹිච්ච ස්වභාවය අඩු කරන්න චෛතසික අඩු කරන්න ඕනේ. එහෙනම් සිතවිලි අඩු වෙනකොට සිතවිලි තියෙන්නේ දෙකක්ද තුනක්ද? එහෙනම් උත්තර දෙන්න ලේසි. එහෙනම් උත්තර දෙන්න එයා මේ සිතවිලි වල චෛතසික අඩු වෙනකොට දැන් ප්‍රශ්නක් තියෙන්න ඕනේ චෛතසිකයක නේද? උත්තරේ තියෙන්නත් ඕනේ චෛතසිකේ නේද? නැත්නම් සිත නැත්නම් කයට ප්‍රශ්නක් නැහැ උත්තරක් නැහැනේ. උත්තරයක් කය කවදාවත් ඉල්ලන්නේ නැහැ. මේවා මානසිකව පවතින සිතේ ප්‍රශ්න. එහෙනම් මේ සිත තේරුම් ගන්නවා. මේ චෛතසික අඩුවේගෙන අඩුවේගෙන යනකොට ප්‍රශ්න අතුරුදාන් වෙවි යනවා. ඇයි මේ සිතවිලි වල පවතින ප්‍රශ්න එකින් එකට එකින් එකට නිරෝධ වෙලා යනවා. උත්තරෙත් නිරෝධ වෙලා යනවා. එහෙනම් මේ සිත එක අරමුණක පවත්තලා චෛතසික අඩු කරන එක තමයි මේ පීඩණයට දෙන්න පුළුවන් හොඳම උත්තරය. ඉපදීමට දෙන්න පුළුවන් උත්තරය. වයසට යාමට දෙන්න පුළුවන් උත්තරය. ලෙඩ වෙන ප්‍රශ්නෙට දෙන්න පුළුවන් උත්තරය. මරණයට දෙන්න පුළුවන් උත්තරය හේතුව මෙතනින් නැවත ඉපදෙන්නේ නැත්නම් එයා මැරෙන්නේ නැහැ. එහෙනම් මරණය එයා නිදහස් කළා. මරණය එයා සම්පූර්ණයෙන්ම නතර කළා. එහෙනම් එයාට තේරෙනවා මේ චෛතසික අඩු කරන්න නම් මම ඒකාන්ත වශයෙන්ම භාවනා භාවනාවේ ඉන්නෝනේ. මේ භාවනාවල තියෙන ඒ අරමුණු වලට අනුව මම නිරත වෙන්න ඕනේ. මේ සිත ක්‍රමක්‍රමයෙන් අඩු කරන්න ඕනේ. මේ සිත නිවෙන්න නිවෙන්න නිවෙන්න සිත නෙමේ ප්‍රශ්න නිවෙන්නේ. මේ සිත නිවෙන්න නිවෙන්න නිවෙන්නේ කර්මය මේ සිත නිවෙන තරමටම නිවෙන්නේ දුක බලන්න යාට හැමදේම වැටහෙනවා සරල උත්තරයක් මගේ ළඟ තිබිලා තියෙනවා ඒ උත්තරේ නොදෙන උත්තරයක් ඒ නුත්තරේට වචන නැහැ කියන්න බෑ ක්‍රියා කරන්න බෑ එහෙනම් දෙන්න බැරි උත්තරයක් කියන්න බැරි උත්තරයක් ක්‍රියා කරවන්න බැරි උත්තරයක් මේ තරම් සියුම් සරල උත්තරේ මට තිබිලා හැම ප්‍රශ්නෙටම ඇයි මං සංකීර්ණ උත්තර හෙව්වේ? මම ක්‍රියාවෙන් එම් කොටලා මේකට උත්තරේ හෙව්වා. මිනිසුත් එක්ක බැනගෙන ගාගෙන මම උත්තරේ හෙව්වා. මං කොල්ල කාලා ආනන්තරිය පාප කර්ම කරලා මේ හැම වස්තුවක්ම මගේ කියලා ඉමිකම් කරගෙන මං උත්තරේ හෙව්වා. ඒ හැමතැනම මට ප්‍රශ්නමයි හම්බුනේ. හැම තැනම මට ගැටලුමයි වේදනාවමයි හම්බුනේ. උත්තරේ හම්බුන්නේ බලන්න උත්තරේ කොච්චර සරලද කියලා. ප්‍රශ්න ටික අයින් කළාම උත්තරේ නිකම් හම්බෙලා. අපි මොකද කරන්නේ? ඔළුවෙන් ප්‍රශ්නේ අයින් කරන්නේ මේක මතක තියාගෙන උත්තරයක් හොයනවා. එන ප්‍රශ්නයක් පවතිනවා. ඒකත් ප්‍රශ්නයක්. උත්තරේ හොයනවා. ඒකත් ප්‍රශ්නයක්. උත්තරේ ලැබුණා. ඒක ඊට වඩා ලොකු ප්‍රශ්නයක්. උත්තරේ ලැබුණාම මේක ක්‍රියාත්මක කරවන්න එපාය. මේක මුදුන්පත් කරන්න එපාය. හැමදේට මුණ දෙන්න එපාය. එහෙනම් උත්තරේ නැත්තම් ප්‍රශ්නේ විතරයි පවතින්නේ. උත්තරේ හම්බෙච්ච ගමන් ප්‍රශ්නේ සංකීර්ණයි. ක්‍රියාත්මක කිරීමේ වගකීම හම්බෙලා තනිකමට තමන්ට සහායකයෙක් හම්බුනාම දැන් ප්‍රශ්නේ සංකීර්ණද සරලද? සංකීර්ණයි. මම තනි කඩේ මට කවුරුත් නෑ උදව්වට උයලා දෙන්න කෙනෙක් නෑ. උණු වතුර ටිකක් රත් කරලා දෙන්න කෙනෙක් නෑ කියනකොට යට තියෙන තනිකමේ ප්‍රශ්නේ විතරයි මේ ලෝකේ. සහකරුවෙක් සහකාරියෙක් ආවම තනිකමේ ප්‍රශ්නෙට උත්තරය හම්බුණා. දැන් ප්‍රශ්නේ සංකීර්ණයි. අවුරුදු 75ක විතර දඬුවමක් යට විඳින්න වෙලා ජීවිත කාලෙම එයාට අයිති නෑ එයාගේ ආයුෂ. එයා ජීවත් වෙන එක ඇත්ත නමුත් එයාගේ ජීවිතෙන් එයාට වැඩක් ගන්න බෑ. එහෙනම් මේ වගේ ගැඹුරු ධර්මතාවය තේරුම් ගත්ත තාපසතුමා මේ ආයතනවල පීඩනය අඩු කරනවා. එයා ඇසට සමවැදිලා බලනවා මේ ඇසේ පීඩනය අඩු වෙනවාද කියලා. එහෙනම් ඇසේ සිත පීඩලා චිත්තානුපස්සනා වඩනකොට මේ සිතේ පීඩනය අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා මේ සිත ඇස මත පවතින බවත් දැනෙන්නේ නැති තරම් අඩු වෙනවා. එයා දන්නවා සිත නෙමෙයි මේ ඇසේ නිවිලා තියෙන්නේ. මේ ඇසේ ඇති වෙන කර්මයයි මේ නිවුනේ. මේ පීඩනයයි නිවුනේ. මේ නාම රූප වලින් ඇතිවෙනා වූ ඇලීම ගැටීමයි මේ නිවුනේ. එයා මේ ඇසෙන් නිදහස් වෙනවා. කන කෙරෙහි චිත්තානුපස්සනාවෙන් ඉන්නවා කන මත සිත පීඩලා එහෙනම් කනට මේ ශබ්දේ ඇහෙන බව දන්නවා ඇහෙන ශබ්දේ ක්‍රමක්‍රමයෙන් පීඩනය අඩු වෙලා ළඟ ඉන්නවා මොකවත් ඇහෙන්නේ එයාගේ සිත නිවිලා එහෙනම් මේ කය තුලින් ඇතිවෙනා වූ කර්ම වලින් ඒ ඇලීමේ ගැටීමේ ස්වභාවයෙන් එයා සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. එනම් මේ ස්පර්ශය කියන වේදනාවේ පීඩණය තුලින් එයා ස්පර්ශයට සමවැදිලා සිත පීඩලා එයා ඒ පීඩණය පොඩ පොඩ පොඩ අඩු කරනවා සිත නිවෙනවා ඒකත් එකම මේ ස්පර්ශයක් නිවෙනවා එයාට ඇඟීම් ඇති වෙන්නේ ස්පර්ශ වේදනාව සංඥාව දැනෙන්නේ ඇඟුම් බර වෙන්න දන්නේම නැතුව ඒක තුලින් ඇලීමේ ගැටීමේ ස්වභාවය නැති වෙලා කර්ම අටගන්න එක නැවතිලා දිව මත සිත තබලා එයා සීය පවත්නවා මොන රසය ආවත් රස කාපු බව දැනගෙන එයා ඒකට අවුෙන්නේ නැතුව විකනවා ඒක ගිලීමේ කැමැත්ත නෑ කාම ඡන්දය නෑ එයා ඒක හපාප ඉන්නවා රසයි බලන්න මේ රසට අවුෙන්න හදන ඇටි අවුෙන්නේ සීයෙන් අපහප ඉන්නවා පොඩි වෙන බව දන්නවා ඒ පොඩි වෙනකොට බත්තල පොඩිකම නිසා කිරි රසේ වැඩි වෙනවා ලුණු ඇඹුල් ගතිය නැති වෙනවා බලන්න මේක අනිත්‍ය වෙන ඇටි කටේ ඇතුලේ තියෙද්දි කටේ තියෙන බට්ටික මට අයිමි වෙනවා නම් අනිත්‍ය වෙනවා නම් බාහිරව තියෙන දේවල් සම්බන්ධයෙන් මොන කතාද? එහෙනම් මගේ කටියේ තියෙන බත් ටික මට හිමි නෑ. එහෙනම් මේ ලෝකයේ තියෙන නාම රූප හිමි කර ගන්න එක මොනතරම් මොට්ට වැඩක්ද? මේ තරම් අඥානයේ කාලකන්ණියෙක් මේ ලෝකේ ඉන්නවද? මෙයා කල්පනා කරනවා අනේ සාදු සාදු සාදු මේ ධර්මතාවය මට මෙච්චර කාලයක් බත් කෑවා ලොරි ගණන් මට මේක තේරුන්නේ එහෙනම් 30 දෙවතාවක් විකනකොට මේ කටේ තින බට්ටික එයාට බණක් කියනවා මේ හැමදේම ආරම්භය හරි රසයි යන්න යන්න තමයි ඒකේ සැප දැනෙන්නේ එදාට තමයි මයිකල් බෝතලේ හොයන්නේ අර රෙදි වැල ගලවනවා එල්ලෙන්ඩ පාවිච්චි කරන්න එහෙනම් එයාට ඒ වගේ අදහසෙන් හේතුව මොකද්ද කසනකොට සනීපයි කසලා ඉවර වෙලා වතුර ටිකක් දාලා බලන කෑ ගන්නවත් දැවිල්ලයි. එනනම් මේ ලෝකේ වැරදි කරනකොට හරි සනීපයි. සත්තු දඩයම් කරනකොට ඒ සතා අපි ආහාරයට ගන්නකොට හරි සනීපයි. කොහොමද ඒ සතාගේ ආහාරය ජීර්ණ වෙලා ලේ හැදිලා මස් හැදිලා අස්ති හැදිලා ඇට මිදුළු හැදිලා ශක්තිය ඇදිලා ඒ ශක්තිය පාවිච්චි කරලා තිරිසනෙක් වාගේ හිතන්න පටන් ගත්තාම මේ ලෝකේ අපිට මිනිස්සු ගල් වලින් පොළු වලින් පූජා පවත්නකොට දාන දෙනකොට දැන් කොහමද සනීපය යාට එහෙනම් මේ ලෝකේ හැමදේම ආරම්භය සනීපයි හොරකම් කළාම අපිට හරි සනීපයි මාංශයක් නැතුව අපට වස්තුව හම්බුණා දැන් මේවා කාලා බීලා ඒ හොරකමෙන් අපේ මේ කය ඇදුවාම මේ කය හොරකයක් වෙනවා කොහොමද ඒකට දඬුවම රජයෙන් ලැබෙනකොට එහෙනම් මේ හැමදේම ආරම්භය සනීපයි අවසානයේ දුකයි. එහෙනම් මේ හැමතැනම තියෙන්නේ දුක. දුක කියන මායя ආරුඩ වෙලා සැප වගේ අපි ඉදිරියේ පෙනී සිටිනවා. අන්න මේක තුළ තියෙන දුක දන්නේ නැතුව මේ මායයට මුලා වෙනවා. මේ මායාව ඊටම යට තේරෙනවා. මේ විදිහට මෙයා ආයතනෙන් ආයතනයට සිත පීඩවලා සිය පවතනවා. එහෙනම් දාරුකිරිය මහරහතන් වහන්සේට දීපු භාවනාව මේක නේද? හැබැයි අපි ධර්ම ග්‍රන්ථ වලින් දන්නවා දාරුකිරිය භාවනා කළේ නැහැ, සිල් රැක්කේ නැහැ. කොහොමද එක විනාඩි පාට ඒ උත්තරමයා රාතුනේ කියන එක අපට ලොකු ප්‍රශ්නයක්. අඟුලිමාල භාවනා කළේ නැහැ. සතර සටිපට්ඨානය දන්නේ නැහැ. එහෙනම් ඒ උත්තරමයා කොහොමද රාතුනේ? පින්වත්නි කල්පනා කරලා බලන්න මේ ලෝකේ දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා කියන ධර්මතාවය මට විතරක් සීමා වෙච්ච එකක් නෙමෙයි මේ ලෝකයේ සෑම උත්මයකටම සීමා වෙච්ච ධර්මයක් මේ ධර්මයෙන් තොරව මේ ලෝකයේ නිවන් දැකපු කෙනෙක් කවුරුත්ම නැහැ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච ඒ මාබෝසතාණන් වහන්සේ දාන සීල භාවනා පිරුවා සීල සමාධි ප්‍රඥා පිරුවා එහෙනම් ඒ උත්තමයන් වහන්සේත් ඒ ගමන ඒ විදිහට ගියා නම් අනිත් හැමෝම යන්න ඕනේ නේද? එහෙනම් අඟුලිමාල භාවනා කළේ නැහැ කියලා කියන්න පුළුවන් කාටද? පටාචාරි භාවනා කළේ නැහැ කියලා කියන්න පුළුවන් කාටද? ධාරුකීරිය කියන ඒ ආර්ය උත්තමයා භාවනා කළේ නැහැ කියලා කියන්න පුළුවන් කාටද? මේගොල්ලෝ භාවනා කළා. මේගොල්ලෝ සිල් රැක්කා. මේගොල්ලෝ දන් දුන්නා. සමාධිය වැඩුවා ප්‍රඥාව වැඩුවා ඒ ප්‍රඥාව මුල් කරගෙන මායя පරාජය කළ ඊතර වුණා මේ විස්තරය කවුරුත් දන්නේ නැහැ එහෙනම් අපි දැනගන්න ඕනේ මේ හැම දෙයකම කාලය වෙනස් වෙනවා මිසක් ධර්මය එකයි සමහර අය විනාඩි 5න් ඔය ඔක්කොම ටික කරනවා සමහර අයට අවුරුදු 7ක් යනවා හැබැයි කතන්දරේ එකයි දැන් බලන්න ධාර්කීරිය පේන බව දැනගෙන 100න් ඉන්න ඇයෙන බව දැනගෙන 100න් ඉන්න දැනෙන බව දැනගෙන 100න් ඉන්න ඇඟෙන බව දැනගෙන 100න් ඉන්න සිතෙන බව දැනගෙන 100න් මේ මොකද්ද දුන්නේ සතර ඉරියව්වක් තුලින්ම ආයතන අයෙන් කර්ම ඇති නොවන විදියට ජීවත් වෙන සීලය මේ දේශනා කළේ එහෙනම් මේ ආයතන ආයතුලෙන් කර්ම හැදෙනවා නම් පංචිල් කැඩෙනවා. උත්තරේ උච්චරයි. එහෙනම් ආයතන ආයෙන් කර්ම හැදෙන්නේ නැත්නම් පංචිල් කැඩෙන්නේ මේ මොකද්ද දුන්නේ දස ශික්ෂාපදය. එහෙනම් මේ අතෙන් මේ පොට්ටබ්බෙන් පානඝාත වෙනවා වචනේ මුසාවාද වෙනවා කාමය වෙනවා මේ ශ්‍රවණය තුලින් පිසුනා වාචා පරුසා වාචා මුසාවාද ඇහිලා ඒවට අදාළ කර්ම හැදෙනවා ලස්සන දේවල් දැකලා රාග වෙනවා, ලෝභ වෙනවා, නිවනට අප්‍රමාද වෙනවා. එහෙනම් කැඩෙන්නේ පංචිල ආයතන අයෙන්. එහෙනම් දැන්න බව, ඇඟෙන බව, සිතෙන බව, ඇහෙන බව දැනගෙන 100ෙන් ඉන්න කියලා කියන්නේ මොනවද? පංචිල් සමාධි වෙන්න, සිල් කැඩෙන්නේ නැතුව ඉන්න මේ මොනවද? දසසිල් දේශනා කළා. ඒ දේශනාව ඒ රාතන් වහන්සේ කොහොමද ඒක පිළිගත්තේ? එයා දැනගත්තා එනම් මේ කතන්දරය තමයි මේක තුල හදන්න තියෙන කතන්දර වෙන මොකවත් නැහැ. දරපලන්න පොල් ගස් නගින්න මොකවත් නැහැ. මේ ආයතන අයෙන් ඇතිවෙන මේ ක්‍රියාව නවත්තන්න ඕනේ. ඒකට මොනවද කරන්නේ? ඇයෙන බව දැනගෙන, පේන බව දැනගෙන, ඇඟෙන බව දැනගෙන, සිතන බව දැනගෙන සියෙන් ඉන්නනේ තියෙන්නේ. එහෙනම් ඒ ධාර්කිරිය ඒ මොහොතේම චිත්තානුපස්සනාව වැඩුවා. ඒ මොහොතේම ආයතන අය පිළිබඳ 100 පීටවුවා. දැන් එයා භාවනා කළා. භාවනා කරලා එයා මේ ආයතන අයේ පීඩණය අයින් කළා. පේන තැනින් නැවතුවා මොනවද පේන්නේ කියලා එයාට බැලීමේ අවශ්‍යතාවයක් නැහැ. ඇයින බව දැනගත්තා. ඒ ඇයින එක මොකද්ද කියන එක දැනගැනීමේ අවශ්‍යතාවය නැහැ. එයා වැඩ නිමා කළා. ඇත්තටම දාරුකිරිය රාත් වුණාද කියලා දැන් අපට සැකයක් ඇති වුණා නම් ඒකට තියෙන එකම සාක්ෂිය තමයි ඉස්සරහා ගවයෙක් ඉන්නවා අපි දන්නවා ගවයා කැළඹුණාම එයා ඔළුව ඔල්ලනවා රවනවා ඒ කකුල් වලින් පොළව පිටිපසට ආරනවා මේ වගේ ඉරියව් දැක්කම අපි දන්නවා මේ සතා ටිකක් කැළඹිලා අනතුරු වෙන්න පුළුවන් කියලා. ඇයි මේ දාරුකිරියට මේක වැටුන්නේ නැත්තේ? පාර වෙනස් කරන්න තිබුණා ඈතදී ගවයා දැකලා නොගින් ඉන්න තිබුණා ආපස්සට විරුද්ධ පැත්තට කියන ගවයා ඈත් වෙනවා මරණය සම්භව වෙන්නේ එහෙනම් ධාර්කීරියට පේන බව විතරයි දැනගෙන තිබුණේ මොනවද පේන එකේ කියලා අවබෝධය නැහැ. ඒ කර්මය ස්පර්ශ කරලා නැහැ. බලන්න ඒ උත්තරමයා රාත් වෙච්ච බවට සාක්ෂිය එතනම තියෙනවා. ළඟටම යනවා. ගවයා පේනවා. ගවයාගේ ඉරියව් පේන්නේ එහෙනම් අපිට මිනිස්සු විතරද පේන්නේ නෑ මිනිස්සුන්ගේ ඇඳුම් පේනවා ඒක තුල අසංවර භාවය පේනවා මිනිස්සුන්ගේ චර්යාවල වෙනස පේනවා මූණේ ඉරියව් පේනවා ඒ කයේ කලබලකාරීත්වය පේනවා ඒ නිසා নানা ප්‍රකාර ලෝභ දේශ මොහ රාග වෛර අපි නිර්මාණය කරගෙන සසරේ දුක් වෙනවා දාරු කිරිය එහෙම කලේ නෑ ගවයා පේන බව දැනගත්තා. ගවයා මොනවා කරන්න බලාපොරොත්තු වෙනවද? කැළඹිලාද, අහිංසකද, බඩගිනිද මේවා මොකවත් වෙනුන්නේ ළඟට ඇවිල්ලා ඇන්න ගමන් දන්නවා ඇනුණා. ඇනුන බව විතරක් දැනගත්තා. ඇයි ඇන්නේ කියලා කල්පනා කළේ නැහැ. උන්වහන්සේ එතන පිරිනුවම් බෑවා. බලන්න ඒ උත්තමයා සිල් සමාධි වුණා. සීලය එයා ප්‍රගුණ කරලා සිල් රැකලා ඉවර කළා. භාවනාවෙන් සතර සටිපට්ඨානය තමයි නිවනට එකම මාර්ගය. උන්වහන්සේ ආයතන අයතුලින් චිත්තානුපස්සනාව වැඩුවා. භාවනාව ඉවර කළා. අරියත් බෝධියට සමවැදුනා. අරියත් බෝධියට සමවැදිච්ච බව ඒ උපමාව උදාහරණය එතනම උන්වහන්සේ ක්‍රියාවෙන් පෙන්නවා. එහෙනම් අඟුලිමාල භාවනා කළාද කියලා අනකොට භාවනා කළේ නැහැ කොහොමද නිවන් දැක්කේ එයාගේ ප්‍රඥාව අඩු නිසා එයාට සත්‍ය පෙනිලා නැහැ. භාවනා කළා පින්වතුනි. කොහොමද මේ භාවනා කළේ? ධාර්මයේ අඟුලිමාල කල්පනා කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අඟුලිමාල මම නැවතිලා ඉන්නේ. උඹ නැවතියම්. අඟුලිමාල උඹයි දුවන්නේ. මම නැවතිලා ඉන්නේ. මම ගෞතම තථාගත අඟුලිමාල කල්පනා කරනවා එතකොට මේ දුවන කෙනා නැවතිලා ඉන්නේ එතකොට මං විතරයි දුවන්නේ මේක මාර කතාවක් නේ මොනවද නැවතුනේ කියලා ආනකොට එයාට තේරෙනවා එහෙනම් මගේ ඇස්වලින් මම මේක අල්ලගන්න ඕනේ මම මේ දේවල් විඳින්න ඕනේ මේකේ අයිතිය මට ආ මේ ඇස් දෙක දුවනවා ඕක තමයි මේ කතන්දරේ කනට ඇහෙනවා සද්දයක් මිනිසුන්ගේ හඬ ඇඟිලි ටිකක් හම්බුණා කියලා ටක් ගාලා කඩුව අරගෙන සද්ද යන පැත්තට දුවනවා. ඒ මිනිසුන්ගේ ඇඟිලි ටික කපාගෙන ඇහෙනවා. ඇහෙන නිසා මම දුවනවා. දැනෙනවා බඩගින්න. අන්න මම දුවනවා සතෙක් මරා ගන්න. එහෙනම් මේ ආයතන අය දුවන කතන්දරයක් මේ කියන්නේ. කය දිව්වට වැඩක් නැහැ. රාතන් වහන්සේලා පිණ්ඩපාත යන්නේ නැද්ද? ජීවිත කාලේ සක්මන් කරන්නේ නැද්ද? කෝ ඉපදීමක් ඇති වෙලා නැහැ. එහෙනම් මේක කයේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක සිතේ ප්‍රශ්නයක්. මේ සිත ආයතන අයතුලින් පංචකාමයන් පිනවන්න හැමතැනම දුවනවා. මේ දුවන නිසා තමයි මේ භාග්‍යවතුන් වහන්සේ කියන්නේ අඟුලිමාල හොඹයි දුවන්නේ කියලා. එහෙනම් උන්වහන්සේ මේ ආයතන අයෙන් මේ දිවිල්ල නවත්තලා උන්වහන්සේ දිව්වට ඇවිද්දට කවදාවත් උන්වහන්සේ දුවන්නේ නැහැ. හැබැයි කර්මය නැවතිලා හැබැයි මම ඉඳගෙන හිටියත් මං දුවනවා. ඒකව මගේ කර්මය නැවතිලා නැහැ. එහෙනම් මේ ආයතන අය මේ ධාවන තරගෙන් මං නිදාස් වෙන්න ඕනේ. මේ දිවීම නවත්තන්න ඕනේ. අන්න බලන්න මේ දුවනවා කියලා කියන්නේ මොනවද? දසසිල් නේද? එහෙනම් මේ ආයතන අය කාමයේ වරදවා ඇසිදෙන්න ශබ්දකාමයේ පිනවන්න, රසකාමයේ පිනවන්න, අලංකාර කාමයේ පිනවන්න, ස්පර්ශකාමයේ පිනවන්න දුවනවා නේද නාම රූප හොයාගෙන. මස් කියන තැන් වලට, තැබෑරුම් තියෙන තැන් වලට, ගණිකාවන් ඉන්න තැන් වලට, චිත්‍රපට ශාලාවට දුවනවා නේද? එහෙනම් මේ ආයතන අය පංචකාමයන් පිනවන්න සසරේ දුවනවා. මේ දිවිල්ල නවත්තන්න ඕනේ කියන කංගුලිමාල ප්‍රත්‍යක්ෂ කළා දසසිල් සමාදි වුණා. අඟුලිමාල මේ ගයෙන් කොලයක් කඩන්න සමාදි වෙච්ච සිල් සමාදි වෙච්ච ඒ උපාසක මාත්‍යා කොලයක් කඩනවා. කඩුවාම කියන අඟුලිමාල මේක නැවත అలවන්න. అలවල බලන ඇලවෙන්නේ අඟුලිමාලට තරහා යනවා. ඇලවෙන්නේ නැහැ. මේක అలවන්න බෑ. අන්න යාට තේරෙනවා ආයතන හය නැවතුවාට නැවතිලා නැහනේ. මට තේරුම් ගත්තා මේවා පිනවන්න යන නිසා තමයි මම දුවන්නේ. ඒක තේරුම් ගත්තට මේක නැවතිලා නෑනේ. මගේ බලාපොරොත්තු කැඩෙනකොට මේක අලවන්න බලාපොරොත්තුවක් හදාගෙන ඇලෙව්වා ඇලවුන්නේ අන්න බලාපොරොත්තු කැඩෙන නිසා द्वेषය ඇති වෙනවා අලවන්න ඊතුනා ලෝභය ඇලවුන්නේ द्वेषය එහෙනම් කරන්න බැරි දෙයක් කරන්න ගිහින් මම මුලා වුණා අන්න ලෝභ ද්වේෂ මෝහ නිරෝධ කරලා අනාගාමි ඵලයටපත් වෙනවා එහෙනම් අනාගාමි ඵලයටපත් වුණාම එයා තේරෙනවා මේ ලෝකේ හැම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යන දේවල් හැම නාම රූපයක් තුළින්ම ලෝභ දේශ මොහ ඇති වෙනවා හැම දෙයක් තුළම මේ ආයතන අය දුවන්න වැඩක් වෙනවා කර්මයක් ඇදෙන්න වැඩක් වෙනවා එහෙනම් මේ එකකටවත් වැඩක් වෙන්න දෙන්න බෑ එහෙනම් මේගොල්ලෝ මොනාරි වැඩක් කරනවද මොන මොනාරි අකටයුත්තක් කරනවද කියලා මුරකාරයෝ දාලා මේ දොරවල් පරිස්සම් කරන්න ඕනේ කියලා සිත මුරකාරයෙක් වශයෙන් මේ ආයතනයේ පීඨවලා අනවශ්‍ය කිසිම දෙයක් වෙන්න දෙන්නේ නැහැ. දුවන්න දෙන්නේ නැහැ. පිනවන්න කිසිම දෙයකට යන්න දෙන්නේ නැහැ. සීයෙන් බලාගෙන ඉන්නකොට ලෝභ දේශ මොහ නැති කරපු ඒ අනාගාමි උත්තමයා චිත්තානුපස්සනාව කියන භාවනාව වඩනවා විනාඩි දෙකයි. භාවනාව ඉවර කළා අඟුලිමාල රහත් වුණා. ඇඟිලි ටික කරේ කඩුව හතේ ඒ උත්තමයා සසර දුක නිවලා විමුක්තියටපත් වෙලා එහෙනම් කල්පනා කරලා බලන්න අපගේ ජීවිතය තුළ මේ ලෝභ දේශ මොහ කියන මේ අකුසල ධර්මයන් අයින් කරන්න දාන සීල භාවනා කරන්න ඕනේ සීල සමාධි ප්‍රඥා කරන්න ඕනේ එහෙනම් විනාඩි දෙකෙන් රාත් වෙච්ච උත්තමයා ඒහි භික්ෂු භාවය තුළින් ප්‍රඥාවට සමවැදිච්ච ඒ රාතන් වහන්සේ මේ දාන සීල භාවනා කළා සීල සමාධි ප්‍රඥා වැඩුවා මේ ලෝකේ මේ ගමන මේ විදිහට නොගිය කෙනෙක් නෑ හැමෝම ගියා කාලයේ වෙනස විතරයි මෙතන තියෙන්නේ එහෙනම් අපගේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ ආයතන කර්ම හදාගෙන මේ පීඩන වලට බොදුරු වෙලා මේ පීඩන කම්පන නිසා අනේක ಜಾති වාරයක් මේකේ ඉපදෙන්න හේතු හදාගත්තා එහෙනම් අද අපේ සාකච්ඡාව මේ ආනාපාන සති භාවනාව තුළින් මේ ආයතනවල එහෙම නැත්නම් මේ ශ්වසනය තුළ ඇතිවෙන මේ පීඩනය පිළිබඳ අවබෝධයටපත් වෙන්නේ කොහොමද? ඒක ගවේෂණය කරලා ඒක මාර්ගඵල නිවන් කරගන්නේ කොහොමද? මේව භවයේ වැඩනිමා කරන්නේ කොහොමද කියන එක. එහෙනම් මේ ධර්ම දේශනාව අපට නිවන් මාර්ගයක් වුණා, නිර්වාණ පණිවිඩයක් වුණා. ඒ විතරක් නෙමෙයි පාසුවෙන් වඩන්න පුළුවන් කමඨාණක් බවට පත් වුණා. එහෙනම් අදහිඳලා මේ ධර්ම දේශනාව නැවත නැවත මෙනෙහි කරමු. අපගේ සිත්වල මේක නිදාංගත කරමු. මේ පුණ්‍යක්කතේ bitter වී වශයෙන් මේක වපුරගමු. සෑම තප්පරයක් ගානේ නැවත නැවත මේක මෙනෙහි කරලා මේක කමඨාණක් වශයෙන් පුරුදු කරමු. මේ පීඩණය සිත පීඩවලා ක්‍රමක්‍රමයෙන් මේක අඩු කරලා නිවලා දාමු. නැවත කවදාවත් පංචකාමයන් පිනවන්නේ නැති විදියට මේ ආයතන අයතුලින් ඉපදීමට හේතුවක් අට නොගන්න විදියට මේ ආයතනවල වැඩ නිමා කරමු. එනම් මේ නිර්වාණ පණිවිඩය තථාගතයන් වහන්සේ දේශනා කරපු සද්ධර්මය භාග්‍යතුන් වහන්සේ අපි වෙනුවෙන් දේශනා කරපු මේ කමඨාන අපගේ නිවන් මාර්ගය වේවා අපේ සංසාර විමුක්තිය බවට පත් වේවා අපි ලබාගත් කමඨාන මේ සද්ධර්මය අපගේ ජීවිත කාලය පුරාම අපි සමග පැවතිලා මාර්ගඵල නිවන් අවබෝධය පිණිස ඒකාන්ත වශයෙන්මපත් වේවා කියලා සාදුකාරයක් දෙන්න.